පින්නතුන් හැම විටම අසා පිළිනවා සීලය අපට ඉතාම අවශ්‍ය දෙයක් වේ කියන එක. ඒ නිසා මා ඊළඟට කතා කළ යුතු සීලය පිළිබඳව වුවත් කතා කිරීමට නොවේ බලාපොරොත්තු වන්නේ. මා මේ කතා පෙළ දාන සීල භාවනා ප්‍රචායන වෙය අවශ්‍ය පත්‍ය දාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන විච්ඡිදු කම්ම කියන ඒ දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව කිරීමට බලාපොරොත්තු මට දැනගන්නට ලැබුණා මා පළමු කළ කතා සිනතුන් සමහර දිනකුන්ට ගැඹුරුසේ වැටුණයි කියලා. ඒ නිසා මම ඊට වඩා ලේසි මාත්‍රිකා අනුව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා ගැඹුරු දේවලට අපි පසුව බහිමු. දාන සීල භාවනා අපචායන විද්‍යාවච්ච පත්තිදාන පස්සානුමෝදන ධම්මසවන ධම්මදේශන දිඨිජු කම්ම කියන මේවාට කියනවා දස පින් කිරියවස්ස. දස පුණ්‍ය ක්‍රියාව. දස පින් දස කුසල් කියන මේ දෙකම එක නෙවෙයි. දස කුසල් කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, පිසුණු කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම වගේම අනවිද්‍යාව, අව්‍යාපාද, සම්මා දිට්ඨි කියන මේ මනස් කර්ම තුන ඒ විදිහටයි දස කුසල් දක්වන්නේ. කුසල් කියන එකෙන් අදහස් කරන්නේ අකුසල ධර්ම නැති කරන ධර්මයෝය කියන්නේ. කුච්චිතේ පාපකේ ධම්මේ කලයන්ති කලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති තී කුසලාස කුසල් විග්‍රහකට දක්වනවා. ඒ ලාමක වූ අකුසල ධර්මයන් සොලවන, කම්පා කරන, විනාශ කර දමන ධර්මවලට කුසල් ඒ කුසල ධම්මා කියලා අභිධර්මයේ කුසල ධර්මයන් දක්වා තිබෙනවා. උදුරා දක්වනවා ධර්ම වශයෙන් කුසල් සිත් 21ක් ඒ කුසල් සිත් සමග යෙදෙන චෛතසික ධර්ම 38ක් කියන මේවා සියල්ල එකතු කොට කුසල ධම්මා කුසල ධර්මියෝ ඒ කුසල ධර්ම පිළිබඳව ඒ කුසල් පිළිබඳව නෙවෙයි මේ කතා කරන්නට යන්නේ. දානාදී වූ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳ. පින් කියන මේවා ගැන කතා කරන විට බෞද්ධයන්ගේ හැම විටම සිත නැමෙනවා. අප කවුරුත් කැමති පිනට. ඒ පිනට කැමති වන්නේ මත් නිසාදයි කියා ඇසුවොත්. පින තමා අපට සැප ලබා දෙන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සුඛස්සේතං අධිවචනං යදිදං පුඤ්ඤානං කිනේ කියන්නේ නැත්නම් ඔව් කිනේ කියන්නේ සැපයට නමක් සැපයට නමකුයි කිනේ කියන්නේ එයින් අදහස් කරන්නේ කුමක්ද සැප ලැබීමේ බලාපොරොත්තු ඇති කෙනෙක් වෙතොත් ඒක නැත්තා පින් කළ යුතුයි එනිසාම බුදුරජාණන් වහන්සේ වදාලා වික්ෂුන් වහන්සේට එමගින් උන්වහන්සේගේ සියලුම ශ්‍රාවකයන්ට මා භික්කවේ පුඤ්ඤානි භායිස්ස මහණෙනි පිනට භයවන්නට එපා පින්වලට භයවන්නට එපා පින වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පින ගිනි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි සබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ඔය විදිහට මිනිසුන්ටද ජීවියනටද පින් උපකාරයි, පැවිද්දනටද පින් උපකාරයි, දෙවියන්ටද පින් උපකාරයි. ඒ නිසා පිනට බය වන්නට එපයි. සමහරෙක් පිනට බියයි. ඒ බියවන්නේ තමාගේ අතමිතේ තිබෙන යම් කිසිවක් වියදම් කරන්නට වේවි, තමන් අමාරුවේ වැටෙන්නට වේවි කියා පින්වලට කෙනෙක් ඇතන් විට එක බය වෙනවා. ඒ පිනට භයවන්නට නොවේ ඉතිදෙන්නේ පින සොයාගෙන ගොස් කරන්නටයි කියන්නේ. මේ පුණ්‍ය ක්‍රියාවන් කරන්නට Tamanට ඉන්න තැන ඉඩක් නැත්නම් ඒ පිනක් කරන්නට සුදුසු තැනක් සොයාගෙන ගිහින් මේ පින් කරන්නට ඕනේ. පින් කැමති අය නම් එසේයි කරන්නේ. එනිසා පිනට භයවන්නට ඕනේ නැහැ. ඒ පින් අතුරෙනු බුදුරජාණන් වහන්සේ පළමු කොට දානය පිළිබඳවයි දේශනා කළේ. දාන. බුදුරජාණන් වහන්සේගේ ආනුකුබ්බ කතාවේ කියන උන්වහන්සේ වෙතට පැමිණි එහෙම නැත්නම් උන්වහන්සේ යම් පිරිසක් වෙතට ගිය කල් බොහෝ විට දේශනා කරන අනුපිළිවෙල කතාවක් තිබෙනවා. එයිද පළමු වෙන්න දානය, දාන කතා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකලේශිතං, නික්කම්මේ චාන් සංසං ප්‍රකාශේති. ඔය විදිහටයි ඒ යාන්ත්‍රික කතාව පිළිබඳව දක්වා තිබෙනවා. <clears throat> ඊට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේගේ සාමුක්කාන්තික දේශනාවේ කියන චතුරාර්ය සත්‍යයේ පිළිබඳ වූ දේශනය කරන්නේ. අනේ ආනුකුබ්බි කතාවේ පළමු කොටම දැක්වෙන්නේ දානය. ඊළඟට දස පාරමිතා කියන මේ ධර්ම බෝධිකාරක ධර්ම කියලා දැක්වෙනවා. ඒ බෝධිය වන ප්‍රධාන වශයෙන් ලෞතර බුද්ධත්වය අප්‍රධාන වශයෙන් කිය හැකි පසේ බුද්ධත්වය ආ ශ්‍රාවක බෝධිය කියන මේවා ලබා ගැනීම සඳහා පිරිය යුතු ගුණ ධර්මයේ දැක්වෙන දාන ආදී පාරමිතා 10ක් දැක්වෙනවා දානං සීලං ච නික්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිඨානං මෙත්තුපෙක්ඛාතිමා මෙත්තුපෙක්ඛාති මේ දස මේ විදිහට දසයක් දක්. එහිද පළමු කොට එන්නේ දාන. ඊළඟට සතර සංග්‍රහ වස්තු කියලා දාන ප්‍රිය වචන අර්ථචර්යා සමානාත්මතා කියලා ඒ ලෝකයාට සංග්‍රහ කළ හැකි කරුණු සතරක් දැක් වෙනවා. එහිද මුල් තැන දක්වා පිළිෙන්නේ නැත්නම් පළමුවෙන්ම ප්‍රකාශ වන්නේ දානය ගැන. ඒ විදිහට දානය බුද්ධාගමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි ඉතා ඉතා උසස් තැනක් භජනය කරන ධර්මයි. ඒ දානය පිළිබඳව කතා කිරීමට පෙර ඇයි එලෙස දාණය පළමු කොටම දැක්වීමට හේතුව තියෙන එකත් අපි ඉස්සල කීතුව තිබෙනවා. ඇයි එහෙම දාණය ගැන ප්‍රකාශ කරන්නේ? දාණයෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද? ඒක අපි දාන කියන මේ වචනය අනුවම සිතා ගන්නට ඕන. දාණයෙන් කෙරෙන්නේ කුමක්ද? තමා සතු දෙයක් අත්හැරීමක් කරනවා. තමා සතු දෙයක්. ඒකට මේ පරිත්‍යාගය කියන්නේ පරිත්‍යාගය. එය අත්හරින. තමා සතු දෙයේ තමාගේ අයිතියෙන් අත්හැර අන්නේකට පැවරීමක් කරනවා. ඒ නිකම්ම කෙනෙකුට පැවරීමක් නෙවෙයි. අපි පූජාර්හයන් හැටියට සැලකෙන පූජා ලැබීමට සුදුසු සීලාදී ගුණයන්ගෙන් යුතු උතුමන් ඒ සැලකෙන අයට පූජා වශයෙන්ද ඒ වගේම අපගේ අනුකම්පාව ලැබිය යුතු අයට අනුග්‍රහ කිරීම වශයෙන්ද කියන මේ විදිහට ප්‍රධාන වශයෙන් දානයේ දීම පරිත්‍යාගය දෙආකාරයකින් සිදු කරනවා. ඒ දෙවිධයෙන්ම අප කරන්නේ අප සතු දෙයක්. පිළිබඳව අපගේ අයිතිය අත්හරීමක් කරයි. අත්හරීම. සමහරුන්ට නම් මේ දාණය පිළිබඳ වූ ඒ පරිත්‍යාග චේතනාව ඒ වූ පරිදිම ඇති කර ගන්නට අමාරු බවකුත් පේනවා. සමහර විටක තමා දුන්න දෙයක් පිළිබඳ පසුවත් අහලා බලන ආකාරයෙන් තියෙනවා. හාමුදුරනේ මම අසවල් දවසේ මේ විදිහේ දෙයක් ඔබ වහන්සේට පූජා කළා. කෝ ඒක කියලා සමහරු අහනවා. නිකන් තවමත් තමාගේ අයිතිය තියනවා වගේ හිතාගෙන. තමා එහෙම අහන්නට සුදුසු නෑ. නැත්නම් නිසාද තමා එය පවරුණියේ තමාගේ අයිතිය එහෙම පිටින්ම අප් කරලා. එහෙම නැත්නම් මේ දරුවන්ට ඉඩම් දෙනවා වගේ සමහර විට බුද්ධිය තමාට තියාගෙන පැවරීමක් නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා කවදාවත් එහෙම අහන්නට නරකයි. මත්සාව එය හාමුදුරුවන්ට අප පැවරුවේ දන් දී වශයෙන් අපගේ අයිතිය අත්හැර දැන් මේ උන්වහන්සේටයි ඒක පෞද්ගලිකව උන්වහන්සේට පිළිනැමුණු දෙයක් නම් උන්වහන්සේ කැමති දෙයක් ඊට කළ හැකියි. සුදුසු දෙයක් කරන්නට උන්වහන්සේට පරිදි පරිත්‍යාග කළා. ඒ විදිහේ පොතක් පතක් එහෙම නැත්නම් ඒ විදිහේ දෙයක් Taman වහන්සේට තිබෙනවා. මොනද අපි කියමු වෙන එකක් නැහැ. ඒ ඒ ඒ අවශ්‍යතාවය ඊට වඩා තිබෙන හාමුදුරු නමකට මේ හාමුදුරන්ට බැරිද පූජා කරන්න? පූජා කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කාහතවත් තමන්ගේ අයිතිය අත්හැරලා තමන් දානයක් දුන්නා නම් ඒ පැවරු දේ පිළිබඳ නැවත සොයා බලන එක සුදුසු නැහැ. මම එහෙම කිව්වේ මේ ඒ ගැනම කියන්නට නෙවෙයි. පරිත්‍යාගය කියන එක පැහැදිලි කරන්න. එතකොට ඒ නුදන්නන්නේ පරිත්‍යාගය. සමහර විටක තමන්ට පුළුවන් පරිත්‍යාග කරන්නට රුපියල් ලක්ෂයක් වටිනා දෙයක්. රුපියල් ලක්ෂයක් වටිනා දෙයක් පරිත්‍යාග කරන්නට පුළුවන්කම තමා තුල තිබෙනවා නම් තමා තුල තිබෙනවා නම් එයින් පෙනෙනවා තමා රුපියල් ලක්ෂයක් ලබා ගන්නට හේතු වන අකුසල කර්මයක් කිරීමට අවස්ථාව පැමිණි කල එය නොකර අත්හරින්නට පුළුවන් කමකුත් ඒ තැනත්තාට තිබෙනවායි කියන්නේ. ඒ නිසා මේ සීලාදී ගුණයන්ට මූලාධාරයක් වන තේයි ගත යුතුව තිබෙන්නේ දානය. එබැවින් මේ දානය මුල් තන්හි ප්‍රධාන කියන්නේ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට හේතුව. ඒ නුගන්වන්නේ පරිත්‍යාගය. එතකොට කෙනෙකුට පුළුවන් නම් රුපියල් ලක්ෂයක් හොරකම් කරන්නට ඒ රුපියල් ලක්ෂයක් හොරකම් කිරීමට තිබෙන අවස්ථාව Taman බාරගන්නේ නැහැ. Tamanට පුළුවන් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට එහෙම ශක්තියක් තමා තුළ තිබෙනවා. අර අත්හැරීමේ ගුණය පුරුදු කිරීම නිසා Tamanට පුළුවන් ඉබඳු දෙයක් වැරදි ලෙස සොයා ගැනීම ද අත්හරින්න. අනේ නිසා අත්හැරීමේ ගුණය ඉගැන්වීම වශයෙන් තමයි දාණය පළමුවෙන්ම දේශනා කර තිබෙන්නේ. දාණය ගැන දාණය පිළිබඳ තිබෙන්නට ඕන මා කිව්වා පරිත්‍යාග ගුණය. ඒ පරිත්‍යාග ශීලීත්වය. ඒ පරිත්‍යාග ශීලීත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ කෙසේද? උන්වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයෙකු තුල තිබෙන තිබිය යුතු ශ්‍රද්ධාදී ධන හතක් ගැන දේශනා කරනවා. ඒ ශ්‍රද්ධාදී ධන අතර එකක් තමයි ඡාග ඡාග ධනෙ ඉද භික්කවේ අරිය සාල්කෝ විගතමල මච්ඡේරේන චේතසා අගාරං අජ්ජාවසති මුත්ත ඡාගෝ පයතපානි වස්සග්ග රතු දාන සංවිභාග රතු තව වචනයක් කියනවා යාච යෝග. පිළිවෙලින්ම ඉන්නට නෑ මම හිතන්නේ ඔය වචන උන්වහන්සේ පාවිච්චි කරනවා. ඉද භික්කවේ අරිය ශාවකෝ විගත මල මච්ඡේරේන චේතසා අගාරං අධ්‍යාවසු දුරු කරන ලද මසුරු මල ඇතිව වාසය කරයි. ඒ කියන්නේ මසුරු කමී කියන එක මලකඩයක් මලකඩයක් සිතේ තියෙන ಗುಣධර්ම නැමැති යකඩය කාදම. අපි සිතේ තිබෙන ಗುಣධර්ම යකඩයකට උපමා කළොත් ඒ යකඩයෙහි දැඳෙන මලක්සේ ගත යුතුයි මච්චරිය කියන එක මතුරුකම. එතකොට මේ මතුරුකම පිස දමනවා නම් සිතේ මේ මල කඩය ඇතිවන්නේ නැහැ. විගත මල මච්චේරේන චේතසා ඒ අපවිත්‍ර වූ ඒ මසුරුකම දුරු කරන ලද සිතින් යුතුව හෙතම වාසය කරා. විගතමල මච්චේරේන චේතසාගාරණ ධාව මුත්තචා ඒ පරිත්‍යාගය අත්හල පරිත්‍යාගයක් අල්ලාගෙන කරන පරිත්‍යාගයක් නෙවෙයි. දීලා ඇදීමක් නෙවෙයි. එහෙම සිටින්න දීමක් පරිත්‍යාගය විගතමල මච්චේරේ මුත්තචාගෝ වයතපාන් හැමතිස්සේම සෝදාගත් අත්‍යති කෙනෙකු හැටියටයි සිටින්නේ කුමටද මේ සෝදාගෙන සිටින්නේ දන් දෙන්න. ඒ වගේම වස්සග්ග රතෝ අත්‍යරීමේ ඇලුණු කෙනෙක්. දාන සංවිභාග රතෝ කියන්නේ දන් බෙදා දීමේ ඇලුණු කෙනෙක්. ඒ වගේම යාච යෝගෝ යාච යෝගෝ කියන්නේ යැදීමට යමෙකු විසින් ඉල්ලනු ලැබීමට සුදුස්සෙක් වේ. දැන් යාචකයේ අපකරා පැමිණ උගුර ලෙහෙරාවනතුරු ඉල්ලා සිටියා කිසිවක් ඔහුට ලැබෙන්නේ නැත්නම් ඒ යාචකයා කාගෙන්ද ඉල්ලා සිටියේ ඒ ඉල්ලා සිටි තැනත්තා යාච යෝග කෙනෙක් නම් නෙවෙයි. ඒ කියන්නේ ඉල්ලනු ලැබීමට සුදුස්සෙක් නෙවෙයි. මට මේ මට මේ කීයක් හරි දෙන්නේ කියලා කොයිතරම් ඉල්ලුවත් ලැබෙන්නේ නැත්නම් ඒ තනත්තාගේ නෑ එහෙම ඉල්ලනු ලැබීමට ඉල්ලන්නට සුදුසු බවක් යාච යෝග නෙවෙයි. යාච යෝග වෙන්නේ ඉල්ලුවම ලැබෙනවා නම් යම්. ඒ තනත්තා යාච යෝග. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය ධනිය වූ ආර්ය ධනයක් වූ ඡාග ධනය විස්තර කර තිබෙනවා. ඉතින් ඒ ධනයත් යමෙකුට තිබෙනවා නම් අනිත් ධනත් එක්කම සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාවේ සත්තමං ධනං යස්ස ඒතේ ධන අත්ථී ඉතියා පුරිසස්සවා අදලිස්සෝ තිතං ආහු අමෝඝං තස්ස ජීවිතං මේ විදිහටයි දක්වා තිබෙන්නේ ඒ ඡාග ධනයත් ඇතුළු වූ ඒ ධන හත යමෙකුට ඇත්තේ නම් යම් ස්ත්‍රියකට වේවා පුරුෂයෙකුට වේවා. අදලිද්දෝති තං ආහු ඒ තනත්තා හෝ තනත්තිය අදලිද්දෝ දිලින්දෙක් නොවේ දුප්පතෙක් නොවේ අදලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං ඒ තනත්තාගේ ජීවිතයද කිස් ජීවිතයක් නොවේ කියන අමෝඝං අමෝඝං තස්ස කිස් ජීවිතයක් නොවේ ඉතින් ඒ අනුසාරයෙන් අපිට හිතා ගන්නට පුළුවන් මේ පරිත්‍යාග ශීලීත්වය කෙනෙකු තුළ උපදවාලන දිනු කර ගන්නට හේතු වන දානය කියන මෙහි ඇති වටිනාකම. දාන. එතකොට දානය කියන්නේ ඊළඟට සැලකිය යුතුයි. දානය කියන්නේ කුමක්ද? දානය කියන්නේ දානේ ලබන ප්‍රතිග්‍රාහකයක් නොවේ. දානය කියන ඒ පුණ්‍ය කර්මය වන්නේ දාන වස්තුවක් නොවේ. දාන වස්තුවක් නෙවෙයි. එහෙම නැත්නම් මේ දන් දෙනවයි කියන පුජ්‍යලයක් නෙවෙයි. එතකොට ඔය තුනෙන් පරිබාහිරව වෙන්ව දානයක් කියන එකක් කරගන්නට පුළුවන්. ලබන තැනත්තායි ප්‍රතිග්‍රාහක. දෙන වස්තුවයි දාන වස්තුවයි කියන්නේ. දෙන පුද්ගලයයි දන් දෙන තැනත්තයි කියන්නේ. මේ තුනම නෙවෙයි කීවා අපි දානේ කියන්නේ. එහෙනම් තුමක්. දානේ කියන්නේ ඒ දීමේ චේතනාව. දානමය චේතනාව. ඒකයි දානමය පුණ්‍ය කර්මයේ වෙන්නේ. චේතනාවයි එතන එන්නේ මේ පින්නතුන් දන්නවනේ චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා යන්වෙන් බුදුහාමුදුරුව වදාරා තිබෙන්නේ චේතනාවයි බුදුරජාණන් වහන්සේ කර්මයයි කියා වදාළ චේතයිත්වා කම්මං කරෝති මේ චේතනාවෙන් ඇතිවන මෙහිීමට අනුවයි ඒ චේතනාව කරන්නේ චේතනාවයි කියන්නේ ක්‍රියාසාධක ශක්තිය එයින් තමයි මේ දාන ආදී පුණ්‍ය ක්‍රියාවන් ඒ වගේම ප්‍රාණඝාතාදී අකුසල ක්‍රියාවන් තී කෙනෙකු නිරත කරවන්නට යොදවන්නට හේතු වන්නේ චේතනාව. අන්න ඒ නිසා චේතනාවයි කර්මී කියා බුදුරජාණන් වහන්සේ වදාළේ. කය වචන සිත කියන මේ ద్వාරත්‍රයෙන් ඒ ඒ ක්‍රියා සිදු කරන්නේ චේතනාව නිසායි. අන්න එහෙමනම් චේතනාවයි දානේ කියන්නේ. එතකොට දන් දීමේ චේතනාව. මේ පිනතුන් සිතන්නට එපා. දන් දීමේ චේතනාවේ කියන්නේ දන් දෙන්නට ඕනේ කියන හැඟීමේ කියන. අපිට එහෙම හැඟීම් නම් ඕන තරම් ඇති වෙන්නට පුළුවන්. දෙන්නේ නැතුව දානයක් වෙන්නේ නැහැ. කෙනෙක් කියන්නට පුළුවන් මට කොච්චරවත් හිතේ තියෙන දෙන්නටමයි කියලා ඒක ඒ වුණාට දානයක් වෙන්නේ නැහැ. දානයක් වන්නට නම් දීමක් වන්නට තිබෙන්නට ඕනේ. ඒ දීම කිරීමේදී තමා තුළ ඇතිවන්නා වූ චේතනාව තමයි දානමය පිණී කියන්නේ. එතකොට ඒ දානමය පිනවන්නේ දාන චේතනාවයි. ඒ චේතනාවේ තිබෙන්නට ඕනේ පිරිසුදු බවක්, පවිත්‍ර බවක්. එතකොට ඒ දානය පාරමිතාවක්ද වෙනවා. දැන් දන් දෙන්නට පුළුවන් කෙනෙකුට. නමුත් ඒ හැමදෙනාම දන් දෙන විට එහෙම නැත්නම් එක්කෙනෙකුවත් දන් දෙන විට එකම අවස්ථාවකදී උපදනා වූ ඒ සිත්ම නෙවෙයි චේතනාව ඒ විදිහමම නෙවෙයි තවත් වරක උපදින්නේ කෙනෙකු දහස්වර දන් දෙනවා නම් දහස්වරක් ඇතිවන්නා වූ ඒ චේතනාව දානමය චේතනාව නම් තමයි. නමුත් එහි ඇති හොඳ බව, නරක බව නැත්නම් පිරිසිදු බව, අපිරිසිදු බව කියන මේවා ගැන සැලකන විට নানা වෙනස්කම් තිබෙන්නට පුළුවන්. මම මෙහෙම කිව්වම සමහර විටක වැරදි ඇඟීමක් ඇති වෙන්නට පුළුවන්. දානමය කුසලයේ දානමය පිනේ අපිරිසිදු බවකුත් තියෙනවා. අපිරිසුදු බවක් කියන එක නම් දානමය පින්සිතේ උපදින්න නෑ. එහෙම පින්සිතක අපිරිසුදු බවකුත් ඇති වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒකේ අකුසල ධර්මත් උපදිනවයි කියලා. එහෙම උපදින්නෙත් නෑ. පිනක් වෙතොත් ඒක පිනක්මයි ඒක පවක් වෙන්නට බෑ. අපිරිසුදු වෙතොත් එතන පවක් තියෙන්නට. එහෙම වන්නේ නෑ කවදාවත්. හැබැයි අපිරිසුදු ධර්මයන් කියන්නේ ඒ පිරිසුදු දාන චේතනාව දුර්වල වන්නට පුළුවන්. ඒ නිසා උගන්වනවා පාරමිතාවක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් තමා කරන දානමය දින. එය සන්නා දිට්ඨි මානෙහි අනුපහතා কৃষ্ণා දෘෂ්ටි මාන කියන මේ තුනෙන් නොපෙළුණු එකක් කරගත යුතුයි. සමහරෙක් දන් දෙනවා තණ්හාව නිසා. සමහරෙක් දන් දෙනවා දෘෂ්ටියෙන් සමහරෙක් දන් දෙනවා මානෙ. දන් දීමේදී නම් ඒ තණ්හා මාන දික්ටි කියන මේ තුන සිතක උපන්නොත් ඒකනම් පිනක් වෙන්නේ නැහැ. පිනක් වෙන්නේ නැහැ. නමුත් දානමය පින කිරීමට තමා තුළ කලින් ඇති වෙච්ච තණ්හා මාන දික්ටි කියන මේවා උදව් වෙන්නට පුළුවන් උපකාර වන්නට පුළුවන්. ඒක තේරුම් ගන්නට ඕනේ කොහොමද? අපි ගන්නු මානෙ කියන එක වඩාත් ලේසියි තේරුම් ගන්නට. අප ගෙවල් අසල සිටිනවා සෑහෙන ධනයක් තරමක් තිබෙන කෙනෙක්. ඊටත් වඩා ධනවතෙක් ඒ අසලම සිටිනවා. සෑ ඒ තරණක් ධනෙ තිබෙන කෙනෙක් හාමුදුරුවරු 25 නමකට දානයක් දෙනවා. ඒ දැක්කම ඊට වඩා ධනෙ තියෙන කෙනෙක් සැලකනවා. උට පුළුවන් නම් මේ පමණට දෙන්න. ඒ මට මට බැරි 59කට දෙන්න. මා 359කට දුන්නොත් නම් ඒක හරි නෑ. මගේ தത്വයට ගැළපෙන්නේ නෑ, ඔබින්නේ නෑ, මගේ වත්කමට පරිලන්නේ නෑ. ඒ නිසා මා දෙන්නට ඕනේ 59. එහෙම හිතෙන්නට පුළුවන්. ඒ ඔහුගේ මානය. ඔහු අර තනත්තාගේ ධනයත්, සමාජයේ ඇති ධනයත් කියන මේ දෙක නිසා දෙදෙනාව මැනගත්තා තමා උසස් කොට ගත්තා. ඒ උසස් කොටගෙන තමාත් ඉබඳු පිනක් කරන එක නෙවෙයි ඔහුගේ අභිප්‍රාය ඊට වඩා ඉහළින් යන එකක් කරන්නට ඕන. ඒ නිසා හිතම 59කට දන් දෙන්න. ඒ 59කට දන් දීමට තමාගේ සිත මෙහෙයුවේ සුදු පරිත්‍යාග චේතනාවම නොවේ. මානය. හැබැයි පරිත්‍යාග චේතනාව දන් දෙන අවස්ථාවේදී එතනට උපදිනවා. ඒ නිසා දන් දීමේ පින ඒ තැනත්තාට දන් දෙන අවස්ථාවේදී සිදු වෙනවා. ඒ ඒ දන් දීමේ පින අපිරිසුදු වී තිබෙනවා. ඊට පෙර ඔහු දන් දීම කරා තල්ලු කර හැරි අකුසල ධර්මය නිසා මානෙ ඒක මානෙන් තෙලුණු මානෙන් පීඩාවටපත් පුණ්‍ය චේතනාවක් වань එහෙම වුණාම ඒක පාරමිතා කියන ඒ ඝණයට වැටෙන්නේ නැහැ. තණ්හා දික්ඛි මානෙහි අනුපහතා කියන তৃষ্ণා දෘෂ්ටි මාන කියන මේ තුනෙන් නොපෙළුණු නොමැදුණු කරුණෝපාය කෝසල්ල පරිග්ගහීතා දානාදයෝ ගුණා පාරමියෝ කියලයි පාරමිතා විස්තර කර තිබෙනවා. තණ්හා දික්ඛි මාන කියන මේ තුනෙන් නොමැදුණු කරුණාවත් උපාය කෞශල්‍යයයි කියන නුවණක් කියන මේ දෙකින් ගනු ලැබූ දාන ආදී වූ ධර්මයෝයි පාරමිතා වූ කියලා කියනවා. ඒකට তৃෂ්ණාවෙන් අල්ලා ගනු ලැබූ දෘෂ්ටියෙන් අල්ලා ගන්න ලැබු මෙහෙම ඇති වෙන මොනවත් ඕනේ නෑ මගේ සංසාර ගමනට කියලා හිතාගෙන කෙනෙක් ගම් දෙනවා නම් ඒක දෘෂ්ටියකින් කරා. එහෙම නැත්නම් මට නිවන සඳහා එකම උපකාරය මේනුයි ලැබෙන්නේ වෙන මොනවත් ඕනේ නැtei කියලා හිතාගෙන නම් දන් දෙන්නේ. මේ දන් දීම නිසාම මාගේ සුද්ධිය ඇති කරගත හැකි කියා සලකාගෙන නම් දන් දෙන්නේ. ඒක දෘෂ්ටි නිස්ත්‍රිත දානයක්. එහෙම නැත්නම් තමා හිතනවා නම් මම මේ දන් දෙන්නේ මෙන්න මොනවටවත් නෙවෙයි දෙවියෙක් කියලා ඒ දිව්‍ය සම්පත් විඳින්නටයි කියලා. ඒක કૃષ્ණාවෙන් අල්ලා ගන්න ලැබූ දානමය පිනක් වෙනවා. තෘෂ්ණාවෙන් තෘෂ්ණා මිශ්‍රිත එකක්. ඒ අනිත් එක මා මානිය ගැන කීවා. මේ තුනෙන් නොමැඩුණු දානමය පිනයි පාරමිතා දානයක් වෙන්නේ. ඒක දාන පාරමිතාවයි. එතකොට අපි දන් දෙන, සීල් රකින්න, භාවනා කරන කියන ওই දාන සීල භාවනා මුල් මුලින්ම දක්වන ඒ පින් තුනට ඇතුළත් වෙනවා ඊට පසුව කියන හතක් ඇතුළු කරන්නට පුළුවන්. දාන සීල භාවනා කියන තුනක් දැක්වුවොත් ඒ තුනට ඇතුළු කරත හැකි ඊට පසුව කියවෙන හතක්. පිළිවෙලින් ඇතුළු කරත හැකි ඒ කොටස් වලට. ඒ දාන සීල භාවනා කියන මේ වායින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එකත් අප සලකා ගත යුතුයි. එයින් බලාපොරොත්තු වන්නේ දෙව්ලෝ සැප නම් පමණක් නම් දෙව්ලෝ සැප ලබත හැකියි. හැබැයි ඒක පාරමිතාවක් වන්නේ නැහැ තමයි. පාරමිත නිවන ලබා දෙන්නේ නැහැ. නමුත් නිවන නොලබන නිවන ලැබීමට ඉවහල් නොකර ගන්නා නිවන ලැබීමට උපනිශ්‍රය නොවන පිනක් කුසලයක් කර ගැනීම නෙවෙයි බෞද්ධයෙකු විසින් කළ යුත්තේ. අපගේ හැම උත්සාහයක්ම යොදන්නට උවමනා කරන්නේ නිවන බලාපොරොත්තු. නිවන අපට එකවරම ලබා ගන්නට බැරි නිසා තමයි ඒ නිවන් යනතුරු නිවන් දකින්නතුරු සංසාරෝත්පත්තිය ලබන්නට සිදු වෙනවා. ඒ අවස්ථාවවලදී කන්නට බොන්නට අඳින්නට පළඳින්නට ඉන්නට හිටින්නට තැනක් නැති ඒ විදිහේ තත්වයන්ට නොපැමිණ තමාගේ වැඩ කටයුතු අමාරුවක් නැතුව කරගෙන යාමට වමනා කරන දේ තිබෙනවා අන්න ඒවා ලබා ගැනීම සඳහා කෙනෙකුට පින්නෝත් කරනවා ඒ නිසායි විඥානි පරලෝකස්මින් පටිච්චාහුති පාන්නන් යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ නම් අන්තිම ආත්ම භාවයේදී පින් කියන ඒවා තමන් වහන්සේට එපයි කියලා. එහෙනම් මායාව වික්තිවන් දුෂ්කර ක්‍රියා කරන සමයේදී මොකටද මේ තරම් අමාරු වන්නේ, කරදර වන්නේ, හිරියර වන්නේ? යන්නේ ආපහු ගිහිල්ලා පින් කරන්නේ, පින් කරලා සැප ලබන්නේ. මට පින් එපයි කියලා තමන් වහන්සේට පින් ඕනේ නැtei. උන්වහන්සේ කරපු පින් ඇති. ඒ ඒ පින් තවදුරටත් උන්වහන්සේට වමනා කරන්නේ නැහැ. ඒ කරතිබෙන පින් ඔක්කොම ප්‍රමාණයි. උන්වහන්සේට නම් මේ අන්තිම පස්තිම භවයේ උන්වහන්සේගේ ලෞතර බුද්ධත්වයේ ලබන ආත්ම භාවය. ඒ නිසා උන්වහන්සේට නම් පින් ඕනේ කරන්නේ නැtei කියන එක යුක්ති යුක්තයි. අපට එහෙම කියන්නට බෑ. අපට පින් ඕනේ වඩ වඩාත් ඕන කරනවා. අප දන්නේ නැහැ අපගේ අනාගතය. කෙබඳුදයි. අපිට කියන්නට බෑ කොයිතරම් කාලයක් අපි සංසාරෙහි සැරිසරාගන්නේ. ඒ සංසාරෙහි සැරිසරීම අපගේ බලාපොරොත්තුව නොවිය යුතුයි. පුළුවන් තරම් ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීමයි බෞද්ධයෙකු විසින් බලාපොරොත්තු විය යුත්තේ. මේ ලබන ලද ආත්ම භාවයේදී ඒ පිළිබඳවයි උත්සාහයක් කළ යුත්තේ. එහෙම වුණත් ඒ බලාපොරොත්තු වෙන නිවන මේ ජීවිතයේදී ලබා ගන්නට බැරි වුණොත් තව ජීවිතයේ අපට ලබන්නට සිදු වෙනවා. ඒ ජීවිතය සතර අපායෙහි නොවිය යුතුයි. ඒ වගේම මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට බැරි තැනකද, ස්ථානයකද, රටකද, පළාතකද, ලෝකයකද නොවිය යුතුයි. සාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් තැනක උප්පත්තියක් ලබාගෙන ඒ ජීවිතයේදීවත් මේ සතර දුක් කෙලවර කර ගැනීමට උත්සාහ කරන්නට අවස්ථාව සලසා ගතියි. අන්න මේවා ගැන සැලකන විට හැමදෙනාටම ඕන කරනවා පින් කියන එක. පින් වමනා නැති කෙනෙක්. ඒ නිසාම තමයි වර එක බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියා සුමනා කියන කුමාරිකාව. ඇගේ යේලියන් 500 දෙනෙකුත් සමග ඈට ඇති වුණා කල්පනාවක් අදහසක් පහළ වුණා. ඒ අදහස බුදුරජාණන් වහන්සේගෙන් විමසා निराකරණය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වැඳලා එකත් පසක හිඳගෙන ඇසුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දායකයන් දෙදෙනෙක් සිටිනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් දෙදෙනෙක් සිටිනවායි. එක්කෙනෙක් දායකයෙක් අනිකා අදායකයෙක්. ඒ කියන්නේ එක්කෙනෙක් දන් දෙන කෙනෙක් අනිත් එක්කෙනා දන් නොදෙන කෙනෙක්. ස්වාමීනි මේ දෙදෙනා මිය පරලෝ යන. මිය පරලෝ ගොස් දෙව්ලොව උපදින. ඒ දෙව්ලොව උපන් මේ දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවද ස්වාමී? ඇති වෙනවා සුමනාවිනි. ඒ දන් දුන් තැනත්තා නුදුන් තැනත්තාට වඩා දිව්‍යමය ආවිෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේවායින් ආඩ්‍ය කෙනෙක් වෙනවා. අනිත් එක්කෙනාට ඒවා ලැබෙන්නේ නැහැ ඒ තරම්. එනවයි කිය එතනින් චුත වෙලා නැවත ඉදීම් වශයෙන් මිනිස් ලෝට එන. එහෙම ආකල්හි ස්වාමීනි ඔවුන් දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවා. ඇති වෙනවා සුමනාවෙත්. ඒ අදායකයාට වඩා දායකයා ඒ මානසික සැප සම්පත් වලින් ආයු වර්ණ සැප බල ආදී ඒ වායින් වැඩි කෙනෙක් වෙනවා. ස්වාමීනි මේ දෙදෙනා ගිහිගේ අතර පැවිදි වෙනවයි. ඒ පැවිදි වූ කල්හි ඔවුන් දෙදෙනාගේ වෙනසක් ඇති වෙනවද? ඇති වෙනව සුමනාවෙනි. ඒ දායකයා අදායකයාට වඩා නොඉල්ලාම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චය කියන මේ සිව්පසය බොහෝ සෙයින් ලබනවායි. බොහෝ සෙයින් ලබන. ස්වාමීන් මේ දෙදෙනා ඒ බඹතර විසීම සම්පූර්ණ කිරීම වශයෙන් ඒ ජීවිතයේදී රහත් වෙනවා. එතෙන්දී ඒ දෙන දෙනාගේ වෙනසක් ඇති වෙනවද ස්වාමීන් කියා. එතුවම එතෙන්දී වෙනසක් සිදුවන්නේ නැtei කියා බුදුහාමුදුරුවෝ වදා. ඒ රහත් බව දක්වාම වෙනස පැහැදිලිව පෙනෙනවා උන් දෙදෙනාගේ දන් දීම නිසා ලබන වෙනස දන් දුන්න එක්කෙනාට වඩා සැප සම්පත් ලබන බවයි එයින් පෙන්වන්නේ. ඒ සංසාර ගමනේදී මිනිසුන්ට වමනා කරනවා. මොනවද? මාර්ගෝපකරණ. මාර්ගෝපකරණ. දැන් අපි දුර ගමනක් යන විට එක්කෝ ආහාර පාන පිළියෙල කරගෙන යනවා. වඩාත් දුර ගමනක් නම් දවස් ගණනක් ගත වෙන ගමනක් නම් එක්ක මුදල් ගෙනියන්නට ඕනේ අතරමඟදී ආහාර පාන ලබාගෙන එයින් ප්‍රයෝජන ගන්නට එහෙම නැත්නම් උමනා කරන බඩු බාහිර ආදී රැගෙන යන්නට ඕනේ. ඒ අවස්ථාවවලදී උයා පියාගෙන ඒ ආහාර ලබා ගැනීමට. එහෙම නැතුව නිකන්ම ගියොත් निराහාරවල සිදුව ඉන්නට සිදුවන්නේ. අන්න ඒ නිසා මාර්ගෝපකරණ අප අරගෙන යනවා. සංසාර ගමනක් දීර්ඝ ගමනක් බොහෝ විට අනේ දීර්ඝ ගමනේ යන විට මාර්ගෝපකරණ වමනා කරති. මාර්ගෝ. මාර්ගෝපකරණ තපයා ගැනීම වශයෙන් කෙනෙකු විසින් කළ යුතුව තිබෙන්නේ වෙන මොනවත් නෙවෙයි පින් කරන්නට. පින් කළ යුතුයි. එයිනොත් දන් දීම විශේෂයෙන් විශේෂයෙන්ම දන් දීම. ඒ නිසා තමයි දැන් මිය පරලෝකීය ඥාතීන්ට මිය පරලෝකීය ඥාතීන්ට මෙහි සිට අප අපට කළ හැකි එකම උපකාරය කුමක්ද? පින් දෙන්නේ. අප පින් කරලා පින් දෙන්නේ. වෙන කිසිවක් කරලා වුණට පිහිටක් වෙන්නේ නැහැ. නහි රුන්නං වාසෝකෝ වා යාචඤ්ඤා පරිදේවනා ඔයාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා. මෙහිදී අඬන එක බලපින එක ඒ ඒ කිසිවකින් වුණට ප්‍රයෝජනයක් නැත. හිතෝ දින්නෙන් යාපෙන්ති තේතා කාල කතා පහින් කියලායි දක්වන්නේ. මෙහිදී දෙන පිනෙනුයි ඒ පරලෝකීය ඥාතීන් යැපෙන්නේ යන උනට උපකාරයක් වෙනවා නම් උපකාර විය හැක්කේ අප පින් කරලා පින් දුන්නොත් ඒ පින් අනුමෝදන් ඥාතීන් සැපයටපත් වෙනවා. ඒනුත් වෙනවා. ඉතින් වුණට පින් වශයෙන් ගිය යුත්තේ කවර පින්ද? කවර පින්ද? දෙන්නට ඕනේ දන් දීලා දෙන පින්. අනිත් පින් වලින් නම් මෙතරම් මේගොල්ලන්ට වැඩක් ඇතේ කියලා කියන්නට බෑ. දන් දීමේ පින ඔවුන්ට නැතුව යන්නේ බොහෝ විට කන දේවල් බොන දේවල් ඉන්න හිටින්නට තැන් එහෙම ඒවයි නැත්තේ අන්න ඒවායි දෙන්නට තිබෙන්නේ දන් දෙන්නට ඕනේ ආහාර පාන වස්ත්‍ර දන් දෙන්නට ඕන ඒ වගේම ඉඳුම් හිටුම් සපයා දෙන්නට ඕන ඔය විදිහේ පිනුයි ඥාතියින්ට වුණා කරන්නේ එහෙම කරලා පින් දුන්නම ඒ පින් අනුමෝදන් වූ ඒ ඥාති ප්‍රේතයන් ඔවුන්ට අඩුපාඩුව තිබුණු තිබුණේ ආහාර පාන නම් ඒ දිව්‍යමය ආහාර පාන උනට ලැබෙන. වස්ත්‍ර නම් දිව්‍යමය වස්ත්‍ර උනට ලැබෙන. ඉන්නට තැන් උනට ලැබෙනවා. එහෙම ඉනුම් හිටුම් නම් අඩුව තිබුණේ ඒවාදී හින්දුන්න. අන්න ඒ නිසා අපිට පේනවා ඒ අඩුපාඩු සපුරා ගැනීමට උවමනා කරමිය කාරණයක් තමයි මේ දානමය පිණිස. එනිසා දන් දීමේ කියන එක නරක එකක් නෙවෙයි. සමහර එක් නම් ඒකට මත්නම් බය නැතුව කතා කළ හැකි. නමුත් මේ විදිහටම වික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළොත් බොහෝ විට දායකයන්ගෙන් නොමනා වචන අහන්නට ලැබේ. හාමුදුරුවෝ නම් ඕක ගැනම තමයි හැමතිස්සෙම කියන්නේ. දානය ගැන තමයි කොච්චර කියන්නේ. දානය ගැන කොච්චරවත් කියන්නට ඕන. ඇයි කියන්නට ඕන මිනිසුන්ට ලේසියෙන්ම කරගන්නට පුළුවන් පින එයයි. ඒ ඒ නිසාම කියන්නට ඕනේ බොහෝ දෙනෙකු ඒ පිළිබඳ Tamanගේ සිත යොදන්නේ නැහැ. හැබැයි ඒක පිනක් කරගන්නට පිනේ කියන්නේ කුමක්ද කියලා දැනගන්නට. දැන් සංඝයාට දන් දෙත හැකි අපට. නමුත් බොහෝ දෙන සංඝයාට නෙවෙයි දන් දෙන්නේ. අපේ හාමුදුරුවන්. අපේ හාමුදුරුවන්ටයි දන් දෙන්නේ. වෙන කට්ටව දාන පිඟාන පවා පිළිගන්නන්නට විශේෂයෙන් හාමුදුරුවමක් ඉන්නවා කෙනෙකුට. ඒ හාමුදුරුවන්ටයි පිළිගන්න. සංඝයාට දීමේ බලාපොරොත්තුවක් නැහැ. ඒකෙන් සිදුවන්නා වූ පින පුද්ගලික දානයක් දුන්නේ පිනයි සිදුවන්නේ. එහෙම නෙවෙයි හැම විටම සංඝයා අරමුණු කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. සංඝයා අරමුණු කරගන්නවයි කියන එක බොහෝ දෙනෙක් කරන්නේ. හැම දිනම වාගේ කරන්නට ලෑස්ති පෞද්ගලික දානයක් දෙන්න. කියන්නේ නම් සංඝයාට දෙනවයි කියලා තමයි. නමුත් හිතේ නෑ සංඝයාට දෙන බව. අනේ විදිහෙන් සැලකෙන විට දන් දෙන කියන දන් දීමේ පිනද හරියට කරගන්නට බෞද්ධයන් අතර බොහොම ස්වල්ප දෙනයි දන්නේ වැඩි දෙනා දන්නේ නැtei කියන්නටයි කියන්නේ. එහෙම නෙවෙයි දන් දෙන විට හැම විට හැම කෙනෙක්ම ඥානවන්තව ඒ දාන් දීමේ පින කරන්නට ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ පින් කිරීමේදී ඉතාම අවශ්‍ය ධර්මය තමයි ප්‍රඥාව කියන එක නුවණින් කියන නුවණින් කියන කෝචාදි කුසලානං ධම්මානං සීලංච සුවිසුද්ධං දික්ඛීච උජුකා කියලා දක්වන්නේ ඍජු දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය ඒ සම්‍යක් දෘෂ්ටිය හරි හැටියට තියෙන්නට හරි හැටියට ඉතින් ඒකට දානය කියන්නේ කුමක්ද කියන එකත් හරි හැටියට දැනගන්න සමහර විටක කෙනෙකුට පුළුවන් තරහ වෙනුත් දෙන්න ඒක දානයක් වෙන්නේ නැහැ. ඒක දානයක් වෙන්නේ නැහැ. බස් පොලිමේ හිටගෙන ඉන්න විට හිඟන්නේ කොහේදී? ඇඟට ඇන ඇන වගේ ඉල්ලනවා. අහක බලාගෙන ඉන්නවා බේරෙන්නට බැරි තැන. සාක්කුවට අත දාලා සත පහක් අර මිනිහාගේ අර ටින් එකට කැටේ වගේ තියෙන ටින් එකට තරහෙන්ම දානවා. සමහර විටක හිතේ හිතෙන්නට පුළුවන් මම දානයක් දුන්නා කියලා. දානයක් නෙවෙයි දුන්නේ මේ කරදරයෙන් බේරෙන්නට ඔහුව පළවා හරින මගක් ඒ හොයාගත්තේ. එතන දානමය චේතනාවක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා හැමදීමක්ම දන් දීමේ කියලා හිතාගන්නට එපා. කෙනෙකු දෙන්නට පුළුවන් බුදුහාමුදුරුවෝ අදාරා තිබෙනවා දාන. ලෝකයා දානේ කියලා හිතාගත්තට පිනේ කියලා හිතාගත්තට පින් නොවන දානත් උන්වහන්සේ වදාරා තිබෙනවා. පංචමේ දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි කතමානි පංච මජ්ජදානං සමජ්ජදානං ඉද්ධිදානං සබදානං චිත්තකම්ම දානං කියලා. අංගුතර නිකායේ පංචක නිපාතෙහි කියනවා. එහෙම දාන පහක්ද? මජ්ජදානයි කියන්නේ මත්පැන් දීම. ඒකක් දීමක් නේ. කෙනෙකු හිතුවොත් මට ඇතිවන්නේ දානමය චේතනාවක් කියලා මේ දෙනකොට සමහරු ඒ නිසාම gedara ගෙනත් තියාගෙන ඉන්නවානේ. සමහරු ඉන්නවා තමන් බොන්නේ නැහැ. නමුත් දෙන අයට සංග්‍රහ කරන්න තියාගෙන ඉන්නවා. මජ්ජ දන් දෙනවා කියලා හිතා ගන්නට පුළුවන්. ලබන එක්කලා නම් හිතන්නේ එහෙම තමයි. මොහු හරි දානපති එක්ක. ඈ? මජ්ජ දාන, සමජ්ජ දාන, සමජ්ජ දාන කියන්නේ මේ නැටුම් නදලා රඟ දැක්වා අනුන් සතුටු කරන එකට තමයි සමජ්ජ දාන කියන්නේ. නෘත්‍ය සමජ්ජ දාන. ඉත්ති දානයි කියලා එකක් තියෙනවා. ස්ත්‍රීන් දීම එකිනෙක කෙනාගේ ඒ ඒ වමනාකම් සඳහා ඉත්ති දාන කුසපදානයි කියන්නේ ඉතින් දැන් ඒවා රජෙන් පවා මේ උනන්දු කරන දේවල් නේ උසබදානයි කියන්නේ ඔය සතුන් බෝ කිරීම සඳහා සතුන් බෝ කර ගැනීම සඳහා ඔය හරක්කේම ෂඩ්ලා එහෙම දෙන්නේ ඒකයි උසබදාන කියන්නේ අනිත් එක චිත්ත කම්ම දාන කෙනෙකුගේ කාම කෝපාදී ඇවිස්සෙන්නට හේතු වෙන චිත්‍රයන් ඇඳ දැක්වීම ඒවා චිත්ත කම්ම දාන මේවා බුදුහාමුදුරුවෝ වදාළේ කෙසේද? අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි. ඒවායින් සිදුවන්නේ පව්. නමුත් ලෝකයා හිතනවායි පිඤ්ඤයි කියලා. පිඤ්ඤයි කියලා හිතයි. ඉතින් මේ ආදී කරුණු රාශිය දැනගතිය යුතුව තිබෙනවා දන් දීම පිළිබඳ. ඉතින් ඒ ඔක්කොම දැනගෙනද අපේ පින්වතුන් දන් දෙන්නේ. දන් දෙන්නේ. අනේ නිසා එක්කෙනෙකු දෙන දාණය සමහර විටක ඒ විදිහටම පිළිවෙලකට දෙන තවත් කෙනෙකුගේ දාණයට වඩා විසස් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් පහත් වන්නට පුළුවන් මොන කරුණු නිසාද ඒ දාණය පිළිබඳව තමාගේ චේතනාව ආදි කොට ඇති ධර්මයන්ගේ තිබෙන తත්වයන් අනුව తත්වයන් එනිසායි හැම පිනක් කිරීමට දන් දීම වේවා, සිල් රැකීම වේවා, භාවනා කිරීම වේවා අපචායන දෙයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම සවන ධම්ම දේශන ditthiju කම්ම කියන ඒ අනිත් පුණ්‍ය කර්මයන් වේවා. ඒ කවර දෙයක් හෝ හරි හැටියට සිදු කරන්නට කෙනෙකුට අවශ්‍යම වමනා කරන එක තමයි ධර්මඥාන. ධර්මයේ පිළිබඳ දැනුමක් තියෙන්නට. නුවණ තියෙන්නට. හරි හැටියට කරුණු සිදු කරගන්නට හේතු වෙනවා ඒ ධර්මඥානය. ඒ නිසා ධර්මඥානය ලබන්න ධර්මඥානය ලබා ගැනීමෙහිලා තමයි අපේ බෞද්ධ පින්වතුන් බොහෝම පස්සට යන්නේ. ඒක වැරදි. සමහර විටක ගැඹුරු කාරණයක් කියවම ඒක බන නොවේ කියලා හිතන. නෑ ඒක බන දැනගන්නට. ඒ ගැඹුරු හැමදාම අපි වෙරළේම සෙල්ලම් කර කර ඉන්නට නෙවෙයි ලැහැස්ති වෙන්නට ඕනේ. ටිකක් දියඹටත් යන්නට ඕනේ. බලන්නට ඕනේ ගිහින්. කොයිතරම් මේ සාරවත් කොයිතරම් වටිනා මණික්කාදිය මේ ගැඹුරු දිය පත්ලේ තිබෙයිදයි කියා සොයාගන්නට බෑ මේ බෙරළේම රැඳී නැවතිලා සිටියොත්. එහෙම නෙමෙයි ඉදිරියට යන්නට. ඒ ඉදිරියට යාම් වශයෙන් හැමදාම පන්තිල් ගැනම එහෙම නැත්නම් දානීය ගැනම අහන එක නෙමෙයි. ඒ දානාදී පුණ්‍ය කර්මයන් තමාට උසස් සම්දමින් සිදු කර ගන්නට පුළුවන් වන පරිදි තමන්ගේ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා වෙහෙසෙන්නට. ඉතින් මේ ධර්මඥානය ලබා ගත යුත්තේ භික්ෂුන් වහන්සේ පමණක් නෙයි කියා සමහර කෙනෙක් හිතන්නට පුළුවන්. ඒක වැරදි. භික්ෂුන් වහන්සේ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ තමයි ප්‍රධාන වශයෙන්ම ශාසන භාරය දරන්නේ. එහෙම වුණත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වූ උපාසක උපාසිකාවන් ඒ ධර්මඥානය ලබන්නට ඕනේ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ චිත්ත ගහපති විචිත්‍ර ධර්ම කතිකයන් අතර ඒ ගිහි පිරිස අතර වූ විචිත්‍ර ධර්ම කතිකයය කියන ඒ අග තනතුරක් දී තිබුණේ. කුඤ්ජුත්තරාවත් එවන් එවැනිම මේ උපාසිකාවන් අතර අග තනතුරක් දැරිත නැත්තිය. ඒ වගේම තව බොහෝ දෙනෙකු ගැන කියනවා ධම්මික උපාසිකාදි වශයෙන්. ඒ අය බොහොම ධර්මයේ දැන උදස්සයි. ධර්මයේ පමණක් නෙවෙයි මාර්ගඵලාදි ගමේ කළාය. ඒ නිසා එහෙම විශේෂයක් නැහැ. පුළුවන් තරම් ඉගෙන ගන්න. මක් නිසාද ඉගෙන ගත යුතු? අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද මේ? අපි බලාපොරොත්තු වෙන්නේ අපගේම දියුණුවක්. කවර දියුණුවක්ද? ඒ දියුණුව තමයි සාසනික දියුණුවයි කියන්නේ. අපගේම දියුණුවයි සාසනික දියුණුවයි කියන්නේ. මොනවෙන්ද අප දියුණුවන්නට ඕන? සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන් සීලෙන් දියුණුවන්නට ඕනේ සමාධියෙන් දියුණුවන්නට ඕනේ ප්‍රඥාවෙන් දියුණුවන්නට ඒ සීල සමාධි ප්‍රඥාවෙන් කියන මේ තුනෙන් දියුණුවන්නට කෙනෙකු පරියාප්තියෙන් දිනුවන්නට ඕනේ. පරියාප්තිය කියන්නේ ත්‍රිපිටක ධර්මය. ආර්ථ කතා සහිත ත්‍රිපිටක ධර්මය. ඒ චිර කාලයක් ලෝකෙහි පවතින්නට ඕනේ. එහෙම නැත්නම් ධර්මය නැති වී යනවා. අපගේ ආදිහි සිටි භික්ෂුන් වහන්සේ බොහෝ දුෂ්කර අවස්ථාවන්හිදී ධර්මයේ නොනැසී රැක ගැනීම සඳහා මහා ආත්ම පරිත්‍යාගයක් කර තිබෙනවා. එනිසා ඒ ඒ ගැන සැලකලා දැන් අප දැන් සිටින අපි අපගෙන් පසු ඇතිවන අයට අයට ඒ ධර්මය ඉතිරි කර සබා නොගිය යුතුද? ඉතිරි කරන්නට ඕනේ. ඒ සඳහා මොකක්ද කළ යුත්තේ? අප ධර්මය ඉගෙන ගන්නට ඕනේ. අන්‍යයන්ට උගන්වන්නට ඕනේ. ඒ එමගින් ලෝකෙහි ධර්මයේ චිරකාරයක් පවත්වන්නට ඕනේ. මේ පින තුනස ආයති අංගුත්තර නිකායෙන්ම එක කාරණයක් කියවා ඒ අංගුත්තර නිකායෙම එනවා. පංචමේ භික්කවේ සමන්නාගතා සද්ධම්මස්ස පිටියා අසම්මෝසාය අනන්තර දානාය සංවත්තන්ති. කතමේ පංච ඉද භික්කවේ සක්කච්ඡං ධම්මං සුනන්ති සක්කච්ඡං ධම්මං පරියාපුනන්ති සක්කච්ඡං ධම්මං ධාරෙන්ති සක්කච්ඡං දතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති සක්කච්ඡං අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන ධම්මං ප්‍රතිපජ්ජಂತಿ ඉමේ කෝ භික්කවේ පංච ධම්මා සමන්නාගතා සද්ධම්මස්ස පිටියා සම්මෝසාය අනන්තර දානාය සංවත්තಂತಿ මානිනී කරුණපසක් ඇති වූ කල්හි මේ ශාසනයේ චිර කාලයක් මේ ධර්මයේ චිර කාලයක් පවතිනයි අතුරු දහම් නොවේ කවර කර්ම ප්‍රසද්ධයක් සකසා ධර්මයේ ශ්‍රවණය කිරීම, සකසා ධර්මයේ ඉගෙන ගැනීම, ඒ සකසා ධර්මයේ සිද්ධි දැරීම, ඒ දරාගත් ධර්මය නැවත නැවත මෙනෙහි කර බැලීම ඊට පස්සේ අන්තිමට දක්වනවා ඒ ධර්මය දැනගෙන අර්ථය දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මෙන්න මේ පින් දෙවතුන් ඒ අනුව කටයුතු කරන්නට සිතට ගනිස්වා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මෙතනින් නවත්වනවා